මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේලි කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිනුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්නේ. මුවන් පැලස. මුවන් පැලස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලස ගැමි සංස්කෘතිය තුල බිහිසුණු ගම්වතුරු ව්‍යාසන සොරසතුරු කරදරය උණසන්නිපාත වසංගතය වැනි පොදු ප්‍රශ්නයකදී ගම් ප්‍රධානියා වශයෙන් ආරච්චිලා දිවා රාත්‍රී වෙහෙස වී ක්‍රියා කළ යුතු වෙයිද එමෙන්ම හෝ ඊටත් වැඩියෙන් ගමේ තනි පුද්ගලයෙකු සම්බන්ධ ගැටලුවකදීද උපායශීලීව කටයුතු කිරීමට අවශ්‍ය වෙයි හිටි හැටියේම වෙදිකාරයා අතුරුදහන් වීම නිසා පිරිසක් යොදවා දවසක් තිස්සේ මා කැලේ පීරා ඔහු සොයාගෙන සිදුවීමට තිබූ ජීවිත හානිය වැළැක්වීමට ආරච්චිල ගම් ප්‍රධානියා වශයෙන් දරූ වෑයම මෙයට නිදසුණක්සේ දැක්විය හැකියි. අද මුවන් පැලස්ස ආඛ්‍යානයේ සිද්ධි වින්‍යාස බලින්ද ඒහා සම්බන්ධ තොරතුරු රසක් රස වින්දනාත්මකව ගුණට යොමු කෙරේ. ඩිංගිරාලේ ඩිංගිරාල මේ එනවා මෙහාට එනවා ආ එනවා එනවා කොහෙද දුවන්නේ අද වැඩ ගොඩක් තියෙන දවසක් දන්නවද මෙහාට එනවා ආයි බොන්ට ආගියන්තයක් මුකුත් දන්නේ නැහැ අද උදේ 9ට මුවන් පැලැස්සේ ගොවි සමිතියේ කට්ටිය එනවා වලව්වට එහෙමයි එහෙමයි මට මොනවද කරන්න තියෙන්නේ වාඩි වෙන්න පුටු තියලා ශාලාව හදන්නම්කෝ ඔව් ඔව් හරි හරි ඒව කරන්නත් ඕනේ මේ ඒ අර ගොවියෝ වලව්වට එන පිළිවෙලින් මේ අන්න අර මේ අන්න අර මේසේ උඩ තියෙන ටින් එක ඇතුලේ දාලා තියෙන අංක එක්කෙනාට එක ගානේ බෙදලා දෙන්න ඕනේ. මේ ටින් එකේ තියෙන ඊට පස්සේ මේ තම තමන්ට ලැබිච්ච අංකය ආරච්චි මහත්තයාට. ඒ කියන්නේ මේ මට බාර දෙන්න කියන්න ඕනේ. ආ එච්චරයි. ඔය එච්චරයි. ඔය වරද්දන්නේ එහෙම නැතුව ඒ වැඩේ හරියට කරන්න ඕනේ. තේරුණාද? එහෙමයි. මේ ටින් එක ඇතුළේ තේරම අංක කීයක් තියෙනවද iPhone? ආ අංක 100ක් තියෙනවා. භාගෙදාට ගොවියෝ 100ක් එන එකක් නෑ. එන තරමකට අංක ටික දීහන්. තේරුණාද? හා හා හා ඩිංගිරාලට මමත් මතක් කරන්නම්කෝ. එතකොට කොහොම හරි ওই වැඩේ කෙරෙන්නේ නැතයි. ආ හරි. මේ ආ මේ මල්හාමි මොකද ඔතන? ඈ ඈ මොකද? මම මේ ගොවි සමිතිය අංකෙකුත් අරගෙන යන්න කියලා. ආ හරි හරි හරි. මේ ඩිංගිරාල අන්න අර ටින් එකෙන් මේ මල්හාමිට අංකයක් ගන්න දීපන්කෝ. ආ ගන්න ආ. හා මල්හාමි එකෙන් ගන්න. ආ ගත්තද කීයද අංකේ බලන්න? අංක 4. ආ හරි හරි. ඩිංගිරාල අර ගොවි සමිතියේ පොතේ ලියන්න ඕනේ. දුම්බර ගෙදර මල්හාමීට අංක 4 කියලා. මම ලියන්නම්. ආ ලියන්න ලියන්න. එහෙම ලිව්වම හරි. හ්ම්. වෙඩික්කාරයා හොයන්ට ගිය කට්ටිය ගැන ආරංචියක් නෑ නුවේ. අර මේ කැලේ මැරිලා හිටිය කියන මිනිස්සයා කවුද ඇත්තටම? දැනට ඔය එක එක ආරංචි තියෙනවා. අලියෙක් ගහලා මැරිච්ච මිනිහෙක් කියලා සමහරු කියනවා. සමහරු කියනවා ඒ මැරිච්ච මිනිහගේ ඔළුව තිබ්බේ නැතිලු. වා එක්කෝ සත්තු කාලා නැත්නම් මිනිහා හඳුනා ගනී කියලා. ඕ. වෙඩික්කාරයමද දන්නෙත් නෑ. කොහොමටත් ඔය තොරතුරු හොයන්ට බැද්දරාලා නම් හරිම සූරයා. මොනවම හරි පණිවඩයක් අරන් ඒවි. මේ මණිකේ සමහර විට වෙදිකාරයා සොරබොරේ ගියාවෙන්ටත් පුළුවන්. මෙදා පාර මිනිහා හිතේ අමාරු ගොඩක් නිසාම තමයි කාටත් නොකියාම ඔය ගමන ගෙහුන් තියෙන්නේ. ආරංචි වල හැටියට නම් කෝරාලත් එක්ක ඇති කරගත්තු හිතමනාපය. බැද්දරාල වෙඩික්කාරයාට බැනලා එලවගත්තු කතාව. අනික එක මේ අර ගල්ගේ මංකොල්ලෙට වෙඩික්කාරයාත් සම්බන්ධයි කියන කතාව ගමේ ගොඩේ ආරංචියේ අපේ රාලහාමි කල්තියාම උන්දට දන්නපු එක. ඔන්න ඕ තමයි මිනිහට කලකිරීමට හේතුව. හ්ම් කොමටත් අපටත් තක්කමක් කරලා අපිත් මෝඩයෝ කරලා වලව්වට ගේන්න කියපු සේරම බඩු වෙදිකාරයා හංග ගත්තනේ ආ අපේ මණිකේ මේ සේරම දේවල් උගේ මෝඩකම් අන්තිමට ගලේ දේවාලට ගෙවුම් පලි ගහලා කෝරාල කෝරාලගේ තනතුර වනසනවා කියපු කතාව මොනතරම් මෝඩකමක්ද අන්තිමට කෝරාලත් බද්ද වෛර කරා ගත්තා හැමෝම තරහ කරගත්තා මේ මොකද ඉතින් මේවා අපි කරපු දේවල්ද හරි හරි හරි මේ සේරෝම අපේ රාලහාමි කියන දේවල් ඇත්ත වෙඩික්කාරයා මෝඩයි නෙවෙයි ඉතින් ඌ මෝඩකමට මොන මොන දේවල් කරගනීද කියන්ටත් බෑ නෙවෙයි හරි ඉතින් මැනිකේ මොනවා කරන්නට කියලාද මට කියන්නේ? අපේ රාලහාමි අමතක කරන්ට එපා. වෙඩික්කාරයා මේ වලව්වට බැල මෙහෙවර කරපු මේ වලව්වෙම හිටපු එකෙක් කියලා. අතෙන්ට ඵලයක් හොරු අල්ලපන් අරක කරපන් මේක කරපන් කියලා අපේ රාලහාමි කියපු මොන වැඩේද උන් නොකලේ. අපි මීට වඩා වෙඩික්කාරයා ගැන හොයලා බලන්න ඕනේ. අන්න ඒකයි මං කියන්නේ. ඌ අපට කළ උදව් පදව් හන්ද තමයි. ඌ ගැන හොයා බලන්න දැන් බැද්දිරාලවයි මේ ගුණේරිස්වයි මං කැලේට ඇරි. නෙවෙයි නෙවෙයි. දැන් ඔය මා බැද්ද කැලේ එකෙක් මැරිලා හිටියා කියලා ආරංචියක් ආව නෙවෙයි. ඒ මැරිලා හිටිය එක කාගේ කවුද? කින්ද මන්ද කියලා හෙව්වද? <laughs> අපේ රාලහාමි එහෙව නිකමටවත් ගණනකට ගත්තද? <laughs> ඌනම් වෙඩික්කාරයම වෙන්නත් බැරි නෑ. මං කියන්නේ ආන් ඒකයි. ඒ අලිය ගහලා මැරිච්ච එකෙක් නේ. ඒක දැන් සතියකටත් වඩා පරණ කතාවක්. ඉතින් ඌ වෙඩික්කාරයා වෙන්නේ කොහොමද? ආ ආ අන්න අර එළියේ කවුද කට්ටියක් ඇවිත්. අපි මෙන්නගේ බලන්න කවුද කියලා. ආ මෙහෙ අපේ ගෝමඩේ දුවලානේ. මේ ඇවිත් ඉන්නේ. නැන්ද? ආරච්චිල මාමේ. ඊයේ මං අපේ පොඩි ඉස්කෝලේ වැඩබාර ගත්තානේ. ආහා අපේ අලුත් ගුරුතුමී ගෝමරී දුවයි සපුමල් පුතයි නේ. ඈ දෑකි භෝග බර කඳමලු මහා ගොඩක් කරන් ඇවිත් අපේ ඒ ඉතින් ගෝමරී නගාට ගුරුපත් වීම හදලා දීපු සන්තෝෂෙට නැන්දටයි මාමටයි දැකුම්මක් දීලා වැඳලා ඉන්න යමු කියලා මේ මෙයා කිව්වා ඒකයි මාත්තාවේ ආ ඒක නම් හොඳයි කොහොද ගෝමරී දුගේ අම්මා ආ අපේ නිපුණි නංගිට උණ හෙම්බිරිස්සාව හැදිලා මේ කසායක් අහගෙන ඉන්න කියලා ගියා. හොඳ වෙලාවට සපුමල් අයියත් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා හිටියා. මං ඉතින් අයියත් එක්කම ආවා. පුතා <laughs> ඉතින් පන්සලේ සමිති සමාගම් උත්සවවල ගෝමරී දුවත් එක්කම එකටම වැඩ කරපු සහෝදරයා දුව ගුරුවරියක් කරන්ට කියලා අපටත් නිතරම මතක් කොලාවෝ. හා හා හා දෙන්නම ඔහෙන් ඇඳි ගත්තනම් හා ඇඳි ගන්නකෝ හ්ම් හ්ම් හ්ම් ගෝමරි නංගි බුලත්තක් දීලා ඉස්සෙල්ලා නැන්දට මාමට වැඳලා ඉන්න හා මෙන්න මේ ගන්නකෝ ආ ආ බුදු සරණයි පුතේ සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. බුදු සරණයි දෙන්නට මා. අම්මේ මේ බර කදමලු තෑගි මොනවට මේවා ගෙනවද? 아무තු මහන්සියක්නේ. නංගිට ගුරුපත් වීම ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මට මොනවා ලැබුණටත් වඩා. අපි දන්නවා අපි දන්නවා සපුමල් පුතා ගැන. නංගීතරක් නෙවෙයි. සපුමල් පුතත් ඔය කියන ගුරුකමට හොඳටම ගැලපෙනවා. ඒක ගැන පස්සේ මම කල්පනා කරලා මමට කියන්නම්කෝ. පුතා කැමති නම් දැන් ඔය කරන ඔය ලියන්නගේ වැඩේට වඩා ගුරුකමට කැමති නම් අපි පුතා අමතක කරන්නේ නැහැ. <laughs> සපුමල් පුතාටත් අපි උදව් කරන්නම්. <laughs> මේ අද ගොවි සමිතිය කට්ටියත් මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ආව් ආව් අද ඉතින් ගොවි සමිතියේ ටික දෙනෙක් එනවා පුතා. ඒ අයගේ වැඩ මම අපේ මේ ඩිංගිරාලට බාර දීලා තියෙනවා. ඔව් අපිට මේ දවස්වල තවත් පොඩි කරදරයක් තියෙනවානේ. ඔව්. ඒ මොකක්ද ආරච්චිල මාමේ? පොඩි කරදරයක් කිව්වේ? ඒකනම් මේ ගෝමරීටයි සපුමල්ටයි කියන්නම ඕනේ. වෙදිකාරයා ආගිය අතක් නැතුව දැන් දවස් ගාණක් වේලේ පටන් අපි මිනිහා හොයනවා. මා තාරචිල මාමත් අකහණියක්ම හම්බ වෙලා කියන්න කියලා තමයි හිතියේ. ගංගුඩෙන් මටත් ආරංචි වුණා. බෙඩිකාරයත්ට අලියෙක් ගහලා මැරිලා හිටිය කියන කතාවක්. මේ ඔය ලූල්වත්ත පැත්තේ කීප දෙනෙක් කියනවා මං අහගෙන. අනේ දෙයියනේ එහෙමනම් වෙන්න එපා. හරි දුකයි මාමේ. මොකද වලව්ව හැම දෙයකම මුල ඉඳන් ආව ගිය වලව්වට උදව් පදව් කළ කෙනානේ. මිනිස්සු කට කතාවට එහෙම කීවට ඒ කැලේ මැරිලා හිටපු මිනිහා විදික්කාරයා නෙවෙයි. එහෙමද? ඔව්. අලියා ගහලා කැලේ මැරිලා හිටිය මිනිස්යාගේ සිද්ධියට දැන් මාසයක් විතර වෙනවා. විදික්කාරයා තුරු දහන් වෙලා තව සති දෙකක්වත් නැහැ වෙදිකාර්යා මේ ගහකොලේ කැලෑ පරිසරයට සම්බන්ධ කෙනෙක් වුණත් කැලේ මැරිලා හිටියේ එයා නෙවෙයි කියලා තමයි මගේ නම් විශ්වාසය. ඔය මහා බැද්ද කැලේ මේ මේ මුවන් පැලැස්සෙම මහා කැලේ යකාලෙන කියන හරියේ වෙදිකාර්යා දැකපු ආරංචියක් නිසා දැන් දවස් දෙකක් පුරාවටම කට්ටියක් යවලා හොයන. පොඩි ඉස්කෝලේ ගුරුවරුත් කීප දෙනෙක් කතා වුණා මේ සිද්ධිය ගැන. මොකද වෙදිකාරයා කැලේම හිටපු කෙනෙක්නේ. ඔව් ඉතින් මිනිහා ඉඳලා හිටලා ওই බින්තන්නේ සොරබොරෙත් යනවනේ. ඔයලා බලන්ට එහාටත් කෙනෙක් යව්වා අපි. ඔය ඉන්න තැනකින් පණිවුඩයක් ලැබෙයි කියලා හිතනවා. අනේ ඕ මාමා මාම හිතන පතන ආකාරයටම වෙදිකාරැත්තෝ කොහේ හෝ ඉඳලා කරදරයක් නොවි අප අතරටම එන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රශ්න ගැටලු නැත්තේ කාටද පුතේ? මිනිස්සු ඒවා විසඳ ගන්න ඕනේ ඉවසීමෙන්. ඉවසීමෙන් කටයුතු කර ගන්න එපාය. කැළී නැත්තම් එයා ඉඳලා හිටලා යනවා බින්තැන්නේ ඔය මේ මයංගනේ හරි. සමහරු කියනවා ගල්ගේ මංකොල්ලෙට වෙදිකාරයා වැරදිකාරයා වෙච්ච නිසා හිත අමාරුවකින් මොනව හරි කරගන්න ඇති කියලා. පුතා කියන කතාව හරියටම හරි. ප්‍රශ්නේ තියෙන්නේ නැන්දේ වෙදිකාරියත් එක જાතියක මිනිහෙක්නේ. මොන දෙයකටත් කලබල වෙනවා. ඒ කතාව ඇත්ත. ඒක නෙවෙයි දැන් සෑහෙන වෙලාවක් නේ පුතාලා ඇවිල්ලා අපි දැන් ඉරම සුතිකක් පානය කරමු. මේ කිතුල් හකුරු තියෙනවා උණු උණු වෙම හදාපුවා. ඕම රසට හදපු වැලිතලපත් ඇතියෝ. ඔව් හදිසියෙම ඊයේ අපේ බිනරි නංගී පස්සර මල්ලී ආවා. ඔය නංගිලා වැලිතලප හදාගෙන ආවා. හ්ම් දුව ඉතින් ඊයේ ගමේ ඉස්කෝලේ ගුරුවරියක් හැටියට ජීවිතේ එක පියවරක් තිබ්බා. අපි දුවට ආශිර්වාද කරනවා දුව හිතන පතන අනාගත සෞභාග්‍ය ඇති වෙලා වාසනාවෙන් පිරීති වේවා කියලා මේ ඒක නෙමෙයි මේ දුවල හදාගෙන ආපු අතිරස අග්ගල මේ සපුමල් පුතා මේවා තරම් බලන්න කුරස <laughs> ආ මේ තියෙන්නේ වට්ටිය පුරාම ගන්ට බොමරිණන්ගේ මේ බලන්න මේ රසට ඇති මේවා අයියත් ගන්ට මේ වැලිතලප රන්වන් පාටට හොඳට හදලා තියෙනවා. හ්ම් හොඳයි හොඳයි බිනරි නැන්ද රසට හදලා. වැලිතලප අග්ගල අතිරස සීරම මේ මුවන් පැලස්සේ කිතුල් පැණි වලින් හදපුවා. හරිම රසයි. හොඳට රස බැලුවා. හ්ම් හකුරු නම් ඒවා හකුරු කැට. <laughs> උණු උණු මේ ඉරමුසුත් හරි සුවඳයි නේ ගෝමරී. නැන්දේ අnder කවුද එනවා පේනවා පොඩ්ඩක් බලන්නකෝ. ආ මේ ගුණේරිස්නේ. එන්ට එන්ට ගුණේරිස්. මේ වෙඩික්කාරය හොයන්ට බැද්දයාලත් එක්ක මුවන් පැලස්සේ මහ කැලේ යකාලෙන පළාතට ගිය කණ්ඩායමේ කෙනෙක් තමයි මේ. පුතා මෙයාගේ නම ගුණේරිස්. ආ ගුණේරිස්. ඉතින් කොහොමද? ගමන සාර්ථකද? වෙදිකාරයතු හම්බ වුණාද? ගමන සාර්ථකයි. අපි වෙදිකාරය එකරගෙන ආවා. ආ වෙදිකාරයා පණ පිටින් එක්ක ආපු එකට මුලින්ම බැද්දරාල ගුණේරිස් ඇතුළු කට්ටියටම මගේ ස්තුතිය ප්‍රශංසාව මේ කෝ කෝ දැන් කට්ටිය කොහෙද මේ අපේ බැද්දේරාල හැමෝම එක්කරගෙන කෝරාල මහත්තයාගේ ගෙදරට ගියා. එතන සංග්‍රහයක් තියෙනවා. ඔව් ඔව් ඔව් මම තමයි කෝරාල මහත්තයාගේ ගෙදරට හැමෝටම එන්න කීවේ. මේ දැන් එතන කට්ටිය තමුන්නාන්සේනකම් බලාගෙන ඉන්නවා. මේ මං ආවේ තමුන්නාන්සේ එක්කරගෙන යන්න. හැබැයි එහෙනම් යමු යමු එහෙනම් යමු යමු. ආයිබෝවන්ට අපේ ආරච්චිල රාලහාමි අපේ මුවන් පැලසේ වෙදමාම එතකොට බැද්දේරාල මැණිකේ ආ ගමේ හැමෝම මේ ඔක්කොම කට්ටිය බොහෝම ආදර ගෞරවයෙන් පිළිගන්නවා හේතුව අපගේ කණ්ඩායමේ ගමේ කෙනෙක් වූ වෙඩික්කාර සහෝදරයා මේ දවස් දෙක තුනක් අතුරුදන් වෙලා මුවන් පැලස්සේ යකා වෙන කැලෑවේ ඉඳලා අද දවසේ ගමට එක් කරගෙන ඇවිත්. ඔව්. යකාලෙන කියන්නේ යකෙකුටවත් යන්න බැරි භයානක කැලෑවක්. මෙදාපාර වෙදික්කාර සහෝදරයා භයානක කැලෑවට ගෙහුම් තියෙන්නේ ලොකු කලකිරීමකින්. ඉතින් ඒ කාරණේම හේතු කොටගෙන මේ ආරච්චිල මහත්තයත් මමත් අපි දෙන්න වෙදික්කාර සහෝදරයාගේ නඩුහබ කරදර සේරම විසඳන්න පොරොන්දු වුණා. ඒක අපේ මේ ආරතිල මහත්තයා එයාගේ කතාවේදී තවදුරටත් විස්තර පැහැදිලි කර කියයි. දැනට වෙලාවේ හැටියට මේ කෝරාල වලව්වේ ආ මේ රස කැවිලි සංග්‍රහයක් ආ තේපැන් සංග්‍රහයක් ශාලාවේ පිළියෙල කර තියෙනවා. හැමෝම එය භුක්ති විඳිනා ලෙසට සුහදව ආරාධනය කරනවා මම. නැහැ. මේ මුවන් පැලස්ස පුරාණටම හරියන්න අලුත් සංහිඳියාවක් ආරම්භ කරන්ට අපේ කෝරාල මහත්තයා අදින් මුල් පියවරක් ගැනීම ගැන මං බොහොමත්ම ගෞරවාදර ස්තුතිය පිරිනමනවා <laughs> මේ වෙදිකාර මලියෝ දැන්වත් ඔය තරහම අරා අතහැරලා වස්දොස් යන්නත් එක්කලා කෝරාල මහත්තයාටයි ආරච්චිල මහත්තයාටයි පොඩි ස්තුති කතා පිංචක් කරාන්කෝ බද්දලාල ආරච්චිල මහත්තයා මැණිකේ මගේ ජීවිතය ගැන හැමෝම දන්නවා මට මගේ ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා මං හුඟක් දුක් වුණා. මම මහා මූකලානට වෙලා ඇඬුවා ආරච්චිල මහත්තයෝ. වැලි කෙලියේ ඉඳලා බට එකට හිටිය බිනරේ නගා මට නැති වෙලා ගියා. ආරච්චිලයි මණිකේ වෙනස්කම් කරන හැටි මට තේරුණා. මගේ මිත්‍රයා බැද්දිරාලා තරහ වුණා. ගෝරාල මහත්තයා තරහ වුණා. මල්ගේ මංකොලටත් මං වැරදි කාර්යය වුණා. ඔක්කොම නරකතට ඇරිච්ච හින්දා මට මගේ ජීවිතේ එපා වුණා. ඒ නිසා තමයි යකාලේනේ යක්කු අතරට ගෙවුම් අවසාන ගමන යන්න මං තෝරගත්තේ. ඒත් මේ ඔක්කොමලා ඒ භයානක ඉසව්වට ඇවිල්ලා මාව ආයෙත් එක්කන් ආවා. මේ ඔක්කොගේ මාදරේ ඒව දකින්නකොට මට ආයෙ වතාවක් ජීවත් වෙන්න ආස හිතෙනවා ආරච්චිල මහත්තයෝ. නෑ ඒක ඉතින් තමුන් නැයලා ඔක්කොටම මගේ නොදන්න කමට වරදක් වුණා. මම මේ හැමෝගෙම සමාව ඉල්ලනවා. ආහා හරි හරි හරි. මීට පස්සේ වෙඩික්කාර සහෝදරයාට කිසිම තරහක් මරහක් නෑ අපේ. වෛරයක් ක්‍රෝධයක් මගේ හිතේ ගතේ කොතනකවත් ගෑවිලාවක් නැහැ. එතකොට සියලු දෝෂ දෝමනස්යන් ගඟට මූදට ඵලයන් හෝස්වා විරිකාරයතෝ ආරච්චිල මහත්තයෝ උඹේ ඔය නොසන්ඩාලකම් ඔක්කොම දුරු කරගනින්. තේරුණාද? මින් මනත වැරදි සිද්ධ වෙන්න බෑ. උඹෙන් තේරුණාද? එහෙමයි ආරච්චිල මහත්තයෝ. දැන් අපේ වෙඩික්කාරත්තන්ගේ දරුණු ඒ රාෂ්ටකයයි ඇන්ද අපලයයි මාරකයයි ගත වෙලා ඉවර වෙච්ච වෙලාවේ අපි හැමෝම එකතු වෙලා මෙයාට මේ මෙහෙම ප්‍රාර්ථනා කරමු. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ හරි දැන් ඉතින් එහෙමනම් ආපහු ගොවි සමිතිය රැස්වීමට කැඳවනකම් උඹලා සියලු දෙනාම ඵලයල්ලා ගෙවල් වලට ආ ගෙවල් ආරජන මහත්තයා ආ හොඳයි හොඳයි ඒක හොඳයි හොඳයි Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පර්ණමානගේ ගෝමරි දීල්කා විමර්ශනී හඳුවල ඩිංගිරාල සපුමල් බැද්දිරාල රෝහණ සිරිවර්ධන වෙදිකාර්යා කමල් ගමගේ ගුණේරිස් කෝරාල හිලේරියන් පෙරේරා මල්හාමි සඳරුවන් ලියනගේ මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන